ගෞරවනීය ස්වාමින් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අද තුන්වෙනි දවසේ මේ වෙලාව වෙන් කරගෙන තියෙන ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලකට ඒ සැලසුම අනුව දැනටමත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා අපි ඒක දිගේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර වාරයේදී වෙන කාට හරි සභාවෙන් ප්‍රශ්න ප්‍රකාශන හෝ වෙන ධර්ම මාතෘකා තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම මුලින්ම ආරාධනා කරනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ ධාතුන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම දැකිය හැකි වුවත් ධාතු මනසිකාරයේ ආනාපාන සති භාවනාවට සම්බන්ධ වන අයුරු පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලමි. ඉතින් ධාතුන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම කියන එක විස්තර වෙනවා නම් ඒ හරහා බොහොම ලේසියෙන් ධාතු මනසිකාරය කියන එක මේ විස්තර කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් කරපෙන්නාගේ මම සාදරෙන් ඉල්ලා හිටිනවා. මේ පළවෙනි සඳහන් කරන මේ ධාතුන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම දැකිය හැකි උවත් කියලා මේ කියලා තියෙන ප්‍රකාශය මේ දෙන උත්තරේට ඕජාව සපේනවා. දෙකන උත්තරේට මූලයේ සපේනවා. නිසා ඒක දැක්කයි කියලා කියන්නේ නැතුව දැක්ක දේ මොනවද කියලා මොකද්ද දැක්කේ කියලා කියනවනම් ඒ අනුව ධාතු මනසිකාර්ය සහ ආනාපාන සති භාවනාව සරලව පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැතුව මගේ හිතින් දාලා කිව්වොත් බොහෝ විට පටලවෙන නිසා මම ප්‍රශ්නේ හොඳ එකක් කවුරු හරි එකට ප්‍රශ්න කරු මේ මූලික කරුණු ටික ඉදිරිපත් කරනවා නම් ඒක හොඳ මාතෘකාවක් වෙයි කියලා මම ඉල්ලා හිටනවා. කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා මතක් කරනවා. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනා කරගෙන යමි. ඒත් මට හුස්ම හැපෙන තැනක් නොවැටේ. හුස්ම එන යන හැටි පෙනේ. ඒ අතර මගේ ඇටසැකිල්ල පැහැදිලිව පෙනුනි. පොතක විතු පෙරලන්නාක්සේ උදර කෝරේ පෙරලා වර්ධ වස්තුව පැහැදිලිව දඟලන්නාක්සේ පෙන්නේ. මේ වෙලාවේ ශබ්ද වලින් හෝ වෙන අරමුණුද නොදැනුනි. හුස්ම දැල්ල ගැන හැඟීමක්ද නොවිය. හිතේ ඒකඟතාවයෙන් සෑහෙන වේලාවක් ගත විය මේ පිළිබඳව උපදේශ පතමි. ඉතින් මේ කියන විදිහේ හිත වෙන දේවල්ට ගිහිල්ලත් නැත්නම් හිතේ ඒකඟතාවයකුත් තිබුණා නම් මේ දේ නැවත නැවත ඇතිවීම සඳහා කුමක් කළ යුතුද? ඒ විදිහටම කරන්න ඕනේ. එතකොට තමයි මේක පිළිබඳව ඉදිරි ගමනක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ ලැබිච්ච පෙත ලැබීති මාවත දිගේ ගමන් කරන්න නිසා ඒ විදිහට පෙනීමට කොයි වෙලාවේද වාඩි වුනේ කොයි දිහාටද වාඩි වුනේ මොනවා කරලාද වාඩි වුනේ කියන අවශ්‍ය පදනම සකස් කරලා දෙන්න කරනකොට මේක නැවත නැවත එයි නැවත නැවත එනකොට ඒ ක්‍රියාවලිය හරහම ඉදිරියට තල්ලුවක් තියෙනවා ඒ නිසා මේක හොඳ දෙයක් වශයෙන් සලකලා ඒකම ඒ අත්දැකීම නැවත නැවත පැමිණීම පිණිස භාවිත පිණිස කටයුතු කරගෙන යන්න කියන එක තමයි මේ සම්බන්ධයෙන් උපදේශයක් වශයෙන් මතක් කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රියකට යමක් හසු වූ විට උපදින කෙලෙස් අප අමාරුවෙන් හෝ පාලනය කිරීමට තත්කල යුතුද නැත්නම් මේ සිදුවන වැඩපිළිවෙල පිටකෙතකුසේ බලා සිටිය යුතුද ඇත්තටම මේ වැඩපිළිවෙල දෙපාරකට කරන්න තියෙන එක තමයි ඒ වෙන වෙලාවෙදීම හොඳක් හෝ නරකක් හෝ මනාපයක් හෝ අමනාපයක් හෝ මතුවෙන හැටිය පිටකෙනුසේ බලන එක. බැලුවට පස්සේ මේ මතුවීම නිසා වෙන ආදීන වානිසංශ දැකගන්න වැඩි ඉද ප්‍රස්තාවක් ලැබෙනවා. ඊට පස්සේ ඒකේ ආදීනව සලකලා ඒට කල යුත්තකරනද තමන්ගේම ඥානෙ පහළ වෙනවා ක්‍රමසහවිදි පහළ වෙනවා. නිසා පළවෙනියෙන් කල යුත්තේ ඒ සිද්ධිය කලබලයකින් තොරව පූර්ව නිගමන වලින් තොරව වෙද්දි වෙන ආකාරයෙන්ම ඒ චිත්තක්ෂණයෙම බලන එකයි නැත්තම් කියනවනම් වෙලා පහුවෙන්න දෙන්නේ නැතුව ප්‍රමාද වෙන්න දෙන්නේ නැතුව අප්‍රමාදීව එළඹ සිටීමෙන් දැක ගැනීමෙන් Tamanට ඒ අවස්ථාව පාලනය කිරීමට තියෙන ඉඩ ප්‍රස්තාව තේරෙනවා. පමා වෙන්න වෙන්න පාලනය කරන්න බැරි වෙනවා. වෙනකොටම කෙරුවොත් ඒක හරියට මැටි කල හදලා මැටි කලේ හදන වෙලාවෙදීම කඩලා වුණ ගුරුලීත්වක් හදන්න පුළුවන්. එනිසා ඒක වේලලා තිබ්බ වෙලාවෙදී උනත් මැටි පස් ටික වතුර ටික දාලා අඹලා මැටි කලේ කඩලා ගුරුලීත්වක් හදන්න බෑ. පිච්චුවට පස්සේ මොකුත් කරන්න බෑ. පිච්චුවට පස්සේ ඉති විනාශයි. එනිසා මේ පිච්චෙන්නේ ඉස්සර වෙලා ඒ අර මැට්ට තියෙන වෙලාවේදී අතේ ඒකේ තියෙන කර්මන්නේ ගතියෙන් වැඩ ගන්නවා වගේ තමයි කෙලෙසේ පහළ වෙනකොටම ඒක නිකන් උඹලගේ අතට අහුවෙච්ච මැටි පිටක් වගේ ඕන දෙයක් හදන්න පුළුවන්. නමුත් ඒක ආකාරයක් ගත්තට පස්සේ කඩන්න තියෙන ඉඩ අඩුයි ඕනනම් කඩත හැකියි. නමුත් පුච්චුවාට පස්සේ මොකුත් කරන්න බෑ වගේ තමයි මේ මතුවෙන කෙලෙස් හෝ කුසල මේ ක්‍රමයෙන් ගිහිලා නැවත කඩා ගන්න බැරි තරමට ඝන බහල වීමක් වෙනවා. ඒ ඒ වෙනකන් හිටියොත් පමයි කියනවා. ඊට ඉස්සලා එනකොටම දැක්කොත් අප්‍රමාදයි කියනවා. ඒකට තමයි අපි සතිය පිටන්න උත්සාහ කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ තණ්හා දිට්ඨිමාන ඇතිවන විට තතතාව උපදින බව වහන්සේගේ දේශනාවේ පැහැදිලි විය. තතතාව ශූන්‍යතාව යන දෙකක්ද පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඉතින් මේ විදිහට කියන ඔක්කොම තථාගත වෙලා දැන් මොකද ඔක්කොටම තණ්හා මාන දිට්ඨි ඇති වෙලා තියෙන්නේ. ඇති වෙනකොටම තත්තාවේ උපදිනවයි කියලා මං කිව්වලු. එතකොට මේ ඒ කියන්නේ බණ හොඳට අහලා තියෙනවා. හැබැයි ඒක පැත්තකින් මේ කතාවත් ඇත්ත. මොකද හේතුව තමන් ළඟ තණ්හා දාන දිට්ඨි හරි කමන්නේ ඇති උනොට ඒ බව දන්නවනම් ඒකත් තතතාවයක් තමයි. ඒ නිසා නමුත් තණ්හා වාන දිට්ඨිය ඇති වෙන හැම වෙලාවෙම තත්තාවේ උපදිනවා නම් අපිට බුදුහාමරන්ට තථාගත කියලා එහෙම පත්වෙච්ච නැති එකකට පුරුතඥය කියලා කියන්න ඕන කමක් නැහැ. තණ්හාමාන දිට්ඨිය ඇතිවන විට නෙවෙයි තත්තාවේ තියෙන තණ්හාමාන දිට්ඨිය නැති වෙනකොටයි. ඒ නිසා එක නකාරයයි වෙනස් වෙලා තියෙන්නේ. එක නකාරය වෙනස් වුණාට මොකද වැඩි විකාර වෙලා ගිහිල්ලා. අහගෙන ඉන්නකොට වයර් මාරු වෙච්චාම අර මේ මොකද්ද මේ බුද්ධ ශාසනේ මෙච්චර ලස්සන ගැඹුරු ධර්ම අවුරුදු 2600ක් රැකිලා තිබීමත් අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලාගේ විශාල පොත් තිබුණාට ඒ පොත්වල සත්‍ය ධර්ම නැතිවීමත් පිළිබඳව ප්‍රශ්න කරනකොට මේ ඒ ධර්මයේ අදහන ඇත්තෝ කියනවලු අපේ ශාස්ත්‍රුන් වහන්සේත් ඇත්ත කියලා තියෙනවා අහගෙන ඉන්න කට්ටිය කට්ටිය හරියට අහලා හරියට ලියලා නැති නිසායි සත්‍ය කිලිලා තියෙන්නේ කියලා. මේකේ අහලක් තියෙන්නේ ලියලක් තියෙන්නේ බුද්ධ ආගමේ මේ අවබෝධ කරපු රහතන් වහන්සේලා නිසා තණ්හාමාන දිටි නැති වෙනකොට සත්‍යතාවය උපදිනවයි කියලා කියනවා. ඉතින් දැන් අවුරුදු 2600 පස්සේ කියනකොට ඒක ඇහෙන්නේ තණ්හාමාන දිට්ටි මන්දනේ ඇයන්නයි නැයන්නයි එකාකරු ඉවිල දිනන්නේ මටත් වැරදිලා මට පේන්නේ. ඒ අකුරු লীලා තියෙන විදිහට ඇයන්න লীලා ඒකට නැයන්න লীලා වෙන්නේ නැති නැති වෙන විට කිව්වනම් මම hina වෙච්ච එක වැරදි. ඒක තමයි කියන්නේ බෑ මම එක කොනක් ඒත් කියනවා මේ තතතාවය කියන එක කොච්චර පුළුල් විශයක්ද කියනවනම් තණ්හාමාන දිට්ටි ඇති වෙනකොට වුණත් ඇති වෙන බව දන්නවනම් ඒකත් තතතාවයේ ආරම්භයක්. කෙලෙසයක් වුණත් එන බව දන්නවනම් එතකොට වෙන්නේ කෙලෙසට ඉන්න බැරි වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් නියම තතතාවය කියලා කියන්නේ දෙයක් දිහා තණ්හාවෙන් මාන්නෙන් දිට්ඨියෙන් තොරව බලන්න පුළුවන් ගතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය. තත්ත්වය ශූන්‍යතාවය යන දෙකක්ද තාම අවබෝධ කරපො නැති කෙනාට දෙකක් උඩ අවබෝධ කරපෙන්නාට එකක් අවබෝධ කරපෙන්නාට මේ තනි තත්තාවෙන් අවබෝධ වෙන්නේ ශූන්‍යතාවය තමයි නමුත් අවබෝධ කරමින් ඉන්න කෙනාට තත්තාවය කියන්නේ ඇති හැටි දැකීම ශූන්‍යතාවය කියලා කියන්නේ මේකේ හරයක් නැති බව කීම ඒ වගේ අර්ථ දෙකක් තියෙනවා නමුත් ඉහළට කියලා බලනකොට දෙකෙම එකම දේ තමයි කියවෙන්නේ දෙකම මේ අනාත්මේ දක්වන අර්ථ දෙකක් අනාත්මේ දක්වන අදිවචන දෙකක් කියලා කියනවා කටුතර ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය අරමුණක් පැමිණි විට මානසිකාරය පවත්වන ආකාර දෙකක් මම පුහුණු කරමින් සිටිමි. එක පළමුවෙනි ආකාරයේ එම අරමුණ නිසා මතුවෙන මනාපය යමනාපය හෝ මනාපමනාපය කෙරේ හිත යොමුකොට සංකත ඕලාරික පටිසම්පන්න වශයෙන් මේ මනාපමනාපාවේ දෙත බැලීම. දෙවන ආකාරයේ මාර්ගුන් ලැබුණු වහම අපට හමුවන්නේ මැද හේවත් ගොරෝසු ඕලාරික අවස්ථාව වශයෙන් හඳුනාගෙන එහි මුලමෙද අවස්ථාවේවත් අදාළ විඥානයේ මතුවෙන තැනට හිත යොමු කිරීම මේ දෙවිදීම ප්‍රපංචත් වීම අඩු කර ගැනීමට හැකි බව පෙනේ මේ භාවතය ඉදිරියට ගෙන යාමට උපදෙස් දෙන්නේ මේ දෛනික ක්‍රියාකාරකම් වල සතිය පැවැත්වීමට මේ බාධාවක් වේදයි හිතවිල්ලක් පහළ වේ මේ ගැන උපදෙස් පතමි ඉතින් මේ දෙකක් ඇත්තටම එකම මේ එකම පරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් මේ තියෙන්නේ. ඉතින් සාමික නැවත නැවතත් කරන්න කරනකොට මේක ඉදිරියට යෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි. ඉතින් මේ විදිහට ක්‍රියාකාරම් වල සත්‍ය පිහිටීමට මේ බාධාවක් වේදයි හිතවිල්ලක්ද පහළ වේ. ඉතින් මේ හිතවිල්ලත් අර වගේම මනාපමනාප දෙකට දාලා බලන්න. අන්තිම ලීලා තියෙන එකෙත් ඒ පහළ වෙන හිතවිල්ලත් ඒ හිතවිල්ල කෙරේ තමයි තියෙන මනාපයක්ද එහෙම පහළ වුණ පමණින් ඒක අමනාපයක්ද? ඒකටත් ওই විදිහටම බලන්න ගියාම ඒ කෝවෙම දාලා මේකත් උණු කරලා අඹරලා යන්නේ අඹර කරන එකයි තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රම දෙක එන එන ඕනෙම සැකයකට දාලා බලන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී චරිත හඳුනා ගැනීම පිළිබඳ කෙටියෙන් සඳහන් විය. සීලයෙන් හික්මන්නට බැරි කාලයෙන් කාලයට අවස්ථාන අවස්ථාවට වෙනස් වෙන හැමෝම රංගපෑමක සිදී සිටින නිසා තමාට මිස අනුන්ට හඳුනාගත නොහැකි තණ්හා මාන්නේ දිට්ඨි ලෙස ඇති අවබෝධයට යන ගමනේදී ඊටාම බාධක වන භාවනාවේදී ශියුම් සතියේට කොජ දමමින් මතුවන මේවා දැක්කත් නැවත නැවත මතුවේ. අපන්නක අවිරුද්ධ ප්‍රතිපදාවක් මගින් දක්වන්නේද මේ වායයි හැඟේ. මීට ඉහත සඳහන් දේශනා විශේෂයෙන්ම සබ්බාසව සූත්‍රය රාශියකදී මේ ගැන පැහැදිලි කර දී ඇත. තවත් මේ ගැන පැහැදිලි කර දෙමි ඉතා ඕනෑකමින් ඉල්ලමි. මේ ප්‍රශ්නය ප්‍රශ්න පිළිතුරු එකකින් පැහැදිලි කළ නොහැකි බව ධර්මදේශනාවට සම්බන්ධ ලියවිල්ල පැහැදිලි කර දෙනමින් ආයාචනාත්මක ඉල්ලා සිටිමි. අපි නැවත මේක කියමු. එතකොට ප්‍රශ්නෙට තව සමීප වෙනවා. දස්මදේශනදී චරිත හඳුනා ගැනීම පිළිබඳව කෙටියෙන් සඳහන් විය. අතර මේ චරිත හඳුනා ගැනීමේ සංසිද්ධිය යෝගාවචර ජීවිතයේ මුල් කාලෙදී තමයි යෝගාවචරයට උනන්දුවක් දහියක් ඇති කරන්නේ. පස්සෙන් පස්සට යනකොට මේ චරිතය කියලා හඳුනාගන්නේ නිත්‍ය සංඥාවෙන් එහෙම පවතින නිත්‍ය චරිතයක් කෙනෙකුට නැහැ. ඒවා නිතරම වෙනස් වෙන සුළුයි. රාග අරමුණක් ඉදිරියේ, ද්වේෂ අරමුණක් ඉදිරියේ, මෝහ අරමුණක් ඉදිරියේ ඒ චරිත ලක්ෂණ දැඩිසේ හිටින්නේ භාවනා නොකරන මනසකයි, දැඩි කොළමොළ මනසකයි. භාවනා කර කර යනකොට ඒ චරිත ලක්ෂණ පවා වෙනස් වෙනවා. ඒ නිසා ඒ චරිත හඳුනා ගැනීම විනෝදාංශයක් වශයෙන් මුල් කාලේ භාවනා ජීවිතය ආරම්භ කරන කාලේ ඒක පාවිච්චි කරාට පහු වෙනකොට ඒකත් විපරිණාමයටපත් වෙන බව මේක හොඳට තේරෙනවා. ඒක යෝගාවචරය එතකොට ඒක පිළිබඳ එච්චර වැඩි අගයක් ලොකු නම්බු කිරීමක් කරන්න යන්නේ ඉදිරියට යනවනම් සීලෙන් හික්මවන්න බැරි කාලයෙන් කාලයට අවතනවතර වෙනස් වෙන හැමෝම රඟපෑවක ඉදි සිටි නිසා තමාට මිස අනුන්ට හඳුනාගන්න එකේ තණ්හාමාන දිට්ඨි ලෙස ඇති අවබෝධයට යන ගමනේදී ඊටාම බාධක වෙන භාවනාදී කොජ තමයින් මතුවන මේවා දැක්කත් නැවත නැවත මතුවේ ඒ ඒ ඒ වචනේ ගත්තොත් ඒ ඒ තමන්ගේ තියෙන අඩුපාඩුකම් එහෙම නැත්නම් චරිත ලක්ෂණ එන තමයි අරමුණ වලට ප්‍රතික්‍රියා කරන ගතිය දැක්කත් නැවත නැවත මතුවේ කියලා කිව්වට එහෙම නැවත නැවතත් මතුවේදී නැවත නැවතත් දැක්කොත් ඒ වගේ බලබින්දෙන බව චිත්ත නියාමයක්. ඒක පිළිබඳ කිසිම බය වෙන දෙයක් නැහැ. ඒක බටහිර මානසික විද්‍යාවෙත් හඳුන්වා දීලා තියෙනවා. සරුවචනාසෙත් හඳුන්ලා දීලා තියෙනවා. ඒව නැවත නැවත ඒවට මූණට කියලා ගහන්න නැතුව, බනින්නේ නැතුව මතුවෙන්න දෙන්න. මතුවෙන්න මතුවෙන්න මේ වගේ බල බින්දනවා. ඒ නිසා ඒකට මූණ දෙන්න සෑහෙන පෞරුෂත්වයක් ඕනේ. ඒ වගේ මේකේ තියෙන සුව සේවාව නැවත නැවත දැකීමෙන් තමයි ඒකාන්තයෙන්ම පස්සද්ධියකට සුවයකටපත් වෙනවා. ඒ නිසා එහෙම වෙනවනම් ඒක භාවනාවක් කියලා බාර ගන්න ඕනේ. ප්‍රතිපදාවක් කියලා බාර ගන්න ඕනේ. ඉදිරි ගමනක් කියලා බාර ගන්න ඕනේ. ඒකట్లా ඒ මේ නැවත නැවත මේ රෝ වෛද්‍යවරයෙක් රෝගියෙකුගේ රෝග ලක්ෂණ බලන්න වගේ තමන්ම වෛද්‍යවරයා තමන්ම රෝගියා තමන්ගේම රෝග ලක්ෂණය දිගින් දිගට බැලීම තමයි විපස්සනා කියලා කියන්නේ. අපන්න කවිරුද්ධ ප්‍රතිපදාව මගින් දක්වන්නේද මේ වායේ හැඟේ. ඉතින් මේකට අවිරුද්ධ වෙන එකයි තියෙන්නේ. ඒ කෙලෙස් වලට විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒක කොච්චර දැක්කත් මේක ඉවර වෙන්නේ නැහැ කියලා කම්මැලි වෙන්නෙත් නැතුව දිගට අප්‍රතිහත වීර්යයෙන් කරගෙන යාම තමයි කරන්න ඕනේ. ඉතින් මේ මේක තවදුරටත් පැහැදිලි කර දෙන එක තමයි මේ මතක් කරන්නේ. ඉතින් ඒක පැහැදිලිවම මේ ධර්මදේශනා මාලාවේදී අනිවාර්යයෙන්ම අපි සාකච්ඡා කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ මේක මේ වෙලාවේදී සම්පූර්ණ උත්තරයක් ඒ ලියපෙකන බලාපොරොත්තු වෙලක් නැහැ. ඒක නිසා අපි බලමු ධර්මදේශනාවේදී ඒක නැවත මතක් කරගන්න කාරණාවක් කරගන්න. ආනාපාන සති භාවනාදී හිත සමාධිය වූ විට උස්මරල්ල සීම් වේ. ඉන්පසු ඉදිරියට කුමක් කළ යුතුද? පහදා දෙන මෙන්න ඉල්ලමි හුස්මතරල අතිචියුම් වෙනකන් යන්න. සියුම් වුණාට පස්සේ ඒක තවදුරටත් අතිසූක්ෂම වෙනවා. ඒක වෙන්නේ සියුම් වුණාට පස්සේ ඒ නිසා සියුම් වෙනකොට දැන් අතිසියුම් වෙන්න යන්න හදනේ සුකුමතර වෙන්න යන්න හදන කියලා ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කිරීම තමයි ආනපන සති භාවනා කරන එකන සීයෙන් බුද්ධියෙන් කළ යුත්තේ. ගරුකටේ චු ස්වාමීන් වහන්සේ අවසරයි මා රාත්‍රී ආනාපාන සති භාවනා කරනවා එක් දිනක් රාත්‍රීම ආනාපාන සතිය වඩන විට මගේ හුස්ම නැති වූ බවක් දැනුනි. ශරීරය නිසල්මන් වුණා. ඊටසේ මට හරීම කිවනවා කියලා සනසිලක් දැනුණා. ඒ අතරතුර විශාල ප්‍රීතියකුත් දැනුණා. ඒ මොහොතේ හිතුණා එළිවෙනතුරු මට මේ විදිහට ඉන්න පුළුවන් කියලා. නමුත් ඇඟක් නැති බවක් දැනුණා. දැනුන නිසා හදිසියෙන් බියක් ආවා. කොමක් මේ වුණේ කියලා. ඉන්පසු හිතාමතා ඇඟ හොලව ගත්තා. ආ ගුරු උපදේශයක් කිසිදාගෙන සිටියේ නැති නිසා මේ ගැන බිය වුණා. ඉන්පසු මේ වෙනතුරු එවැනි දෙයක් ඇති වුණේ නැහැ. අනුකම්පාකට ගුරු උපදේශයක් පතුමි. මෙවැනි දෙයක් සිදු විට ඉදිරියේදී අනුගමනය කළ යුත්තේ කෙසේද? ටෝච් එකක් ළඟ තියාගත්තා නම් හරි. අග්ගල ටෝච් එක බලලා ආලා බලන්න පුළුවන් ආනපානේ වැටිලාද නැති වෙලාද ඇඳ යටට ගිහිල්ලාද කියලා. ඒ නිසා ටෝච් එකක් තියන භාවනා කරන්නයි තියෙන්නේ. මේ ඉතින් මේ මේ hina වෙන්න වටින්නේ ඇත්ත ලස්සන මේවා කියලා තියෙන හින්දා මගේ මගේ තියෙන හැටි මේ ඒවට hina යනවා මේ කියනකොට මේ මේකේ කිය මගේ හුස්ම නැති වූ බව දැනුණා ඉතින් මට දෙන අපරාධ මේ ටෝච් එක තියාගෙන හිටියා නම් ටෝච් එක ගාලා බලන්න ඒක නිසා නැවතත් මේ විදිහටම ඒක වෙන්න තමන්ට පින තියෙනවා මේකට බීතිකාවක් ඇතිවිලා තියෙනවා. ඒ බීතිකා මොකක්වත් නිසා නෙවෙයි මේ ඇඟ නැතිවීම නිසා නැත්නම් මේ ශරීර ආසාව නිසා. ඒ නිසා කියනවා මේ සැපසහිතව කයක් මේ ප්‍රාණයක් රකපු කෙනාට ඒක දැක දැක දැක දැක ගෙවි යනකොට පුදුමාකාර බීතිකාවක් එනවා. ඉතින් ඒ නිසා ඇඟ අතගාලා හරි බලනවා නැත්නම් ඇස් දෙක හැරලා හරි බලනවා. ඒ ඇත්තට ආනාපානිය කියන්නේ කාය මේ සංඛාරයක් කය තියෙන බවට තියෙන අන්තිම ලක්ෂණ තමයි හුස්ම. ඉතින් ඇත් එක වහගෙන හුස්ම දිහා බලන ඉඳලා ඒකත් නැති වුණාට පස්සේ ඒ කයට තියෙන රූපෙට තියෙන ආසාව අසරණ වෙනවා. මමයා මමයට එල්ලා ගන්න එල්ලෙන්න නැති වෙනවා. අර ඌරා පොළවේ ගහපිනියට වගේ අල්ලන්න වලිගයක් නැති වෙනවා. ඉතින් වලිග නැති වෙච්චාම රජ්ජුරුව අසරණයි. දඬුවම දී ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ දැන් තියෙන්නේ ඒ ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට අනිත්‍යතාව වශයෙන් අනිත්‍ය ලක්ෂණ වශයෙන් පේනකොට ඒ අනිත්‍යතාවය බයක් ඇති කරන බය දුකක් බවට පත් කරගන්නවා මේ තමයි කෙලස් ක්‍රියාවලිය. ඒ නිසා ඊගාව දවසේ මේ වගේ දෙයකට අපේක්ෂාවෙන් යන එක නෙවෙයි ලෑස්තිලා යන එකයි කරන්නේ. එන්නේ ඉඳ තියෙනවා අපි ලාවක මම එදා බය වුණා නමුත් අද ඒ පිළිබඳව එලෙම්පසිටි සීයේ අවස්ථාවට බාධා වෙන විදියට ඇඟ සලිත කරගන්න නැතුව හිත සලිත කරගන්න නැතුව ඉදිරියට යනවා කියලා ඉඳ ගන්න වෙලාවේදී පරියන්කේ හොඳට පටල වාඩි වෙලා තමන්ගේ සීලයේ සීපත් කරගෙන ත්‍රිවිධ රත්නයේ තමන්ගේ කයත් ජීවිතයත් පූජා කරන්න කියනවා. මගේ කයත් ජීවිතයත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ පූජා වේවා කියලා භාවනා කරනවා. එතකොට අර ක්‍රමයෙන් මේක නැති වෙගෙන එනකොට බය එනකොට සරණ පිණිස ගියා ත්‍රිවිධ රත්නයේට හිත යොදනකොට එක විද්‍යක ආරක්ෂාවක් එන්න පටන් ගන්නවා. පරි ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාරයේ පහදා දෙන්නේ මේක මම මේ වෙලාවේ මේ උත්තර දෙන්න යන්නේ මේ ධර්ම දේශනාවක අර ඉස්සලා තියෙන ප්‍රශ්නේදී මතු කරා වගේ ධර්ම දේශනාවලදී අපිට ඒක මේ අවස්ථාව ලැබෙන කොට සාකච්ඡා කරන්න නමුත් මේ උපදේශයක් වශයෙන් කියනවා තමන්ගේ තියෙන සතිය වඩන එකයි සතිය වඩ아가න යනකොට එක එකනට එක එක පැති වලින් මේ සත්‍යය වැටෙන්න පටන් ගන්නවා ඒක එක වැටෙන ක්‍රමයක් තමයි මේ ධාතු මනසිකාරය ඒක මේ කලින් පොතින් අහගෙන ඉඳලා කරන එක නෙමෙයි තියෙන්නේ භාවනා කරනකොට මතුවෙන එක නැත්නම් ප්‍රායෝගික පැත්ත ඉස්සර කරගෙන යන එක තමයි අපි අගය කරන්න ඕනේ නිසා මේක ධාතු මනසිකාරය පිළිබඳ ලොකු විස්තර විභාගයක් නොදැන හිටියයි කියලා එච්චර තද හානියක් භවනාට වෙන්නේ නැහැ. ඊගායක ඉංග්‍රීසියෙන් තියෙන්නේ dear bante please kindly consider a brief summary after the dhamma teaching have a question and answer only a couple of sentences in english so that i can uh, used to enhance my practice. Uh, each talk is a new experience of its own, though it may be the same concept. Uh, so we have, we have to, in question and answer, of course, it's a number of questions, uh, so there is no theme as such, but in the Dhamma talks, definitely I can give a little briefing, uh, so if I fail to do it, uh, I kindly request you to remind me so we can take extra two, three minutes just to get the summary. In the question and answer, it is very difficult to summarize because of its uh, multivarious questions. ගත්ත uh, ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක ඔබ ඒන් මේට පිළිතුරු බලාපොරොත්තු වෙමි. මම භාවනාවට ආධුනිකයෙක් නිසා දෝ සක්මන් භාවනාදී පතුල් පොළවේ ගැටෙන අරු අත්දැකීමින් පයට අවධානය යොමු කරමින් වලලු කර ධනයි සාදී සංදිවල ඇතිවන විඳීම අවධානය ලක් කරන අතරම හිත වෙනත් දේ වෙත යොමු වීම නිසා එකඟ වීමක් සිදු නොවේ. මේට කුමක් කළ යුතුද? ප්‍රශ්නයක් වශයෙන් නගන්න තියෙන්නේ හිත වෙන දේවල් වලට යොමු වෙන බව නෑ කියන්න බෑ ඇත්තයි. නමුත් මේ পায় ගැටෙන බව වෙනතට වඩා වැඩි වේලාවක් පවත්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක ඒකේ තියෙන විෂිතුරු විභාගේ මේ කරන ප්‍රයත්න නිසා වැඩි වෙනවද නැත්නම් හිතිලි වැඩි වීම නිසා ඒක සම්පූර්ණයෙන් කලින් තිබුණ තරමටවත් කරගන්න බැරි වුණාද කියන ප්‍රශ්නට උත්තර තියෙනවා නම් මේක පිළිබඳවට විනිශ්චය කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් කරාට මට හරස් ප්‍රශ්න අවස්ථා අහන්න අවස්ථා දෙන්නේ නැති වුණොත් දීලා මට උත්තර හම්බුනේ නැත්නම් මට මේ ප්‍රශ්නේ ප්‍රශ්න මට්ටමින් නතර කරන්න වෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මම මේ කියන දේ තේරුම් අරගන්න මේ ප්‍රශ්න කරු Tamanට මේ යොදන කාලය නිසා එන්නේ එන්නේ එන්නේ සක්මනීව ගත කරන කාලයේ ඒ දැනෙන විස්තර විභාග වැඩි වෙනවද අඩු වෙනවද කියන එක මට මතක් කරන්න කියලා. සක්මන් භාවනා පුරුදු වෙන අතරම හුස්ම රැල්ලට හිතේදීම වැරදිද? පැහැදිලිවම මේ පළවෙනි එකේ කියනවා එකක්වත් නඩත්තු කරගන්න බෑ කියලා දැන් දෙවෙනි එකේ අහන තව එකක් දාන්නද කියලා. එනිසා ඒක වැරදි. ඒක අනවශ්‍ය මේ විකෘති කිරීමක්. එනිසා ඒ එකක් මම දක්න වශයෙන් කරලා පුරුදු වුණාට පස්සේ ඒක එනවනම් ගණන් ගන්න එපා. නමුත් දාන්න එපා. කිසිම වෙලාවක එහෙම අලුත් අරමුණු දාන්න ඕන කමක් නැහැ. අපිට තියෙන්නේ ඒ ගත්ත එක පුළුවන් තරම් පිළිසිදුව බොහෝ කාලයක් පවත්වන එක. ඒ නිසා මේ මේ මම ප්‍රශ්න අහුවට උත්තර ලැබෙන්නේ නැති නිසා මම යනවා ඉදිරියට ඈ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වී ආනාපානට හිත යොදවා සිටන විට විනාඩි 10ක් 15ක ආනාපානේ සංසිදී. ශරීරය හිත දෙකම ගල් ගැසුණ ආස්සේ හොඳ චිත්ත ඒකාග්‍රතාවයට පැමිණින් පසු ශරීර පුරා පුපුරු ගැසෙන ලෙස දැනේ. සමහර විට දාඩියේ දමා තවත් ටිකින් ශරීරයේ දැඩි බව නැති වූ සෑහළු බව දැනේ. හිතට විශාල ආකාශයක නිදැල්ලේ සිටින බව දැනේ. මෙලෙස බොහෝ වෙලා සිටියක. ඇය කාමරක් පමණ. කිසිදු ඉරියව් සැලීමක් නොවේ. මේ ශරීරයේ පුපුරු ගැචීම ආදී කෙලෙස් ද නැත්නම් හිත තවත් පිම්මකට ලකලැස්වීමක්ද ඇත්තට මේක එහෙම කියන්න අමාරුයි. නමුත් එකක් කියන්න පුළුවන් මේ පුපුරු ගැසීම් දැරිය හැකි මට්ටමේ තමයි එන්නේ භාවනාවෙන් එනෙව්ව. එනිසා ඒක දරාගෙන අර ලැබිච්ච නිසල්මන ලැබිච්ච මේ හුදේකලා බව පුළුවන් තරම් නඩත්තු කරන්න ඕනේ මේ පුපුරු ගැසීම් නිසා හෝ দাঁඩි දමීම නිසා හෝ අර හුදේකලා බව හැල හැප්පෙනවාද කියලා. ඒකට බාධා වෙනවද කියලා සැලකිල්ලෙන් බලනකොට බාධා වෙනව නම් සමහරට කෙලෙසක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් හොඳ සැලකිල්ලෙන් බැලුවොත් පුදුම හිතෙනවා මේ ඒ කල කල කලපන් ආවට බාධා වෙන්නේ නැහැ. සරුවචනාංශයේ උපමාවක් හැටියට ගැඹුරු මුහුදේ උඩ මතු පිට රැළ නිසා දඟලනවා අඩියම වතුරේ ඉන්න අඩියේ ඉන්න මාළු නිසා චලනය වෙනවා මැද වතුර කඳ මොන විදිහින්වත් හෙල්ලෙන්නේ නැතුළු. ඒකේ හේම තියෙනවා. ඒ නිසා උඩ කොච්චර දඟලුවත් මැද දඟලන්නේ යට කොච්චර දඟලුවත් මැද හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේට මැද තියෙන විවේකය එහෙම නැත්නම් ඒ හුදෙකලා බව නිසොල්මන ඒක අදාහගන්න ඊට පස්සේ ඒ අනික් දෙපැත්තේ කලබල තියෙදිත් ඒක නඩත්තු කරන්න පුළුවන් නම් කලබල නැතිලා නඩත්තු කරනට වැඩිය හොඳයි කලබල තියෙදිත් ඒක බාධා නොකරගෙන ඉන්න පුළුවන් බව දකින්නකොට එතකොට පේනවා භාවනා ශක්තිය වැඩි කෙලස් ඵලය අඩුයි කියලා. ඒක භාවනා කරගෙන කරගෙන යනකොට යෝගාවචර විසින් අවබෝධ කරන දෙයක් අපි භාවනා කරලා හදාගත්ත හිත මහා යකඩ බරුවක් වගේ. කෙලස් කියන එක නිකන් පරලලක් වගේ උලඟක් වගේ කෙලස් වලින් සලන්න බෑ. කෙලස් ලොකුයි කියලා හිතුවොත් තමන්ගේ හිත නිකම්ම මේ බොල් වෙනවා. එතකොට ගසාගෙන යන නිසා කුසල් බලජාපය එහෙම නැත්නම් සති බලය නිසා මේ කොහෙන් පුපුර ගැව්වත් භාවනා කරගෙන යන්න පුළුවන් කියන එකයි අපි මේ අත්දක ගන්න ඕනේ පුරුදු කරන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානදී ආලම්බනයක් වන්නේ ආලාපනේ ආනාපානෙ මින් එදින්දා වැඩ කටයුතු වලදී ආලම්බනේ වන්නේ ඒ කෙරෙන වැඩය ගැන සතිය පිහිටීමේද වේගෙන් වැඩ කරන විට හා පුරුද්දට කරන වැඩවලදී සතිය පිහිටීම ගැටලුවකි. ඒ අර දෙවෙනි වාක්‍යය කියන තියෙන්නේ එදින්දා වැඩ කටයුතුදී ආලම්බනයක් වන්නේ චේතනාපූර්වක කරන වැඩේට. බොහෝ වැඩ කෙරෙනවා අපිට අපි චේතනාපූර්වක කරන වැඩේ උදාහරණයක් වශයෙන් කියනවා අපි මෙතනilla සක්ම මළුවට යනවා. යනකොට යෑමයි කියන්නේ නමුත් යාතරමෙද බලනවා, ඇහෙනවා, මේ වෙනත් දේවල් කරනවා. ඒ ඔක්කොම අර චේතනාපූර්වක කරන වැඩේට ආගන්තුකෝ සිදුවෙනවා. ඒ වගේ නෙවෙයි සත්‍ය පිටවන්නේ. එතකොට වේගයෙන් වැඩ කරන විට හා පුරුද්දට කරන වැඩවලදී සත්‍ය පිටීම ගැටලුවකි. ආධුනිකයට ඒක එහෙමයි. ඒ නිසා ආධුනිකයට කියන පුළුවන් තරම් සතිය පිටුන අදිෂ්ඨාන කළොත් වැඩ ටිකක් නැවතිල්ල කරන්න කියලා. හරියට මේ වාහනයක් පුරුදු කරනකොට එයාට පුරුදු කරන්න පුළුවන් තරම් වාහනේ හිමීට ගෙනියන ගමන් ගියර් මාරු කරන හැටි මිසක් වේගී කරන්න දෙන්නෙම නැහැ. වාගේ වේගින් ඇවිත් ඩ්‍රයිව් කරන්න දෙන්නෙම නැහැ ට්‍රේන් කරනකොට අඩු වේගෙන් තමයි ගෙනියන්නේ. ඒකේ Tamante රතේ සහ වේගයේ පාලනය අතරගන්න හිමීට තමයි යන්නේ. ඒ නිසා ආධුනිකයා ඒ වගේ වැඩ රාජ්‍යයක් කාර්යයක් ගොඩක් කරනකොට හෝ සංක්‍රීණ වැඩක් කරනකොට හෝ වේගින් වැඩ කරන වෙලාවේදී බලාපොරොත්තු තියන්න එපා. තිබ්බොත් හරි ගියොත් හොඳයි. නමුත් නිශ්චලංකව තනියම කරන වැඩවල තමයි මුලින් මුලින් තමයි පුහුණුව සඳහා අභ්‍යාසය සඳහා ගන්න ඕනේ. ඊගා එකත් ඉංග්‍රීසියෙන් තියෙන්නේ dear Bante I experience with using smell as my primary object and found that I could uh, contemplate to my breathing better. Uh, the the differentiation between smell and the small uh, challenge me uh, between smell and no smell challenge me to stay with my breath. However, I still would not see the gap of the two nature yet is this uh, right or wrong practice. Um, the, you can use the uh, warm, warm, warm nature and the cool nature. Uh, sometimes if you are in a smelly place, in-breath is uh, giving a smell, but out-breath is without smell. Uh, like as many, many differences are there, whatever it may be. You must not confine to one natural character. You must let more and more natural characters to be identified, and then your discrimination will be very dramatic list. And uh, But uh, don't worry about the uh, gap in between that gap will be more prominent whenever you touch the, the touching sensation or the rubbing sensation, then the gap is becoming very prominent. As far as the warm, cold, uh, smell and no smell, uh, the, the, the gap will not be more prominent. But anyway, uh, mind may be progressing. So therefore, uh, one must not confine one's observation to one criterion, get as much as possible diversification so your meditation experience will be diversified. ගරුකටයුතු හාමුදුරන් වහන්සේ කායන පස්සනා කර්මස්ථානයේ සම්පූර්ණ වූ යෝගාවචරයෙකු තුල විදර්ශනා ඥාන වැඩි ඇද්ද වැඩෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක හරියි මේ කායනුපසනාවට මෙච්චරක් වැඩනවා වේදනානුපසනාව මෙහෙමයි කියලා ඒක කරන්න බෑ කියලා විස්තර කරනවා. ඒ වගේම සමහරලාට කායනුපසනාව හරහා පමණක් කෙලින්ම විදර්ශ මේ සෝවාන් මාර්ගය දක්වාම යන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම කායනුපසනාව සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ විදර්ශනායේ සෑහෙන දුරකට ගියා හෝ කෙලවර කරා වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අර කර්මස්ථානේ සම්පූර්ණුණා කියන වචනේ යථා පරමේ වචනේ පරිමාර්ථ මේ පරිසමාප්තාර්ථය සිද්ධ වෙලා නම් ඊගා කොටස ආනාපානසති කර්මස්ථානයේ හොඳින් ආරම්භ වී චිත්ත සමාධියක් මත සිටින විට කය ඇතිවෙන යම් යම් වේදනාවන් තදින් මත්වි කය පුරා යයි යම් සංවේදනා යම් සංවේදනා ඇති වේ. ඒ සංවේදනා දේශ සතියෙන් බලා සිටින විට ඒවාද බිනිබිනි යන ආකාරය දකි. මෙසේ දකුණින් සිටන විටදී විට ඒ වේදනා සියුම් වී නැති වී ගොස් තද ස්වභාවයක් ඉහළට නැගී. ඒ නගින සමාධිය ප්‍රභාගයක් පමණ පවතී නැවත ඒ බැස සියුම් තත්ත්වයටපත් වේ. මේ කුමන අවස්ථාවක්ද යන්න පහදා දෙන්න. ඉතින් මේ මේවට නංවනම් අවස්ථාවල් නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ විදිහට ඉඳ ඉඳ ඉඳ තමන් තමන්ගේ අරමුණ මූල කර්මස්ථානයේ කොච්චර ළඟින් ආශ්‍රය කරලා ඒක ඇති හැටි දැක් ගන්න පුළුවන්ද කියන එකයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මෙවුවා ඒ තරම් ඔය මේ පිටිසිතුමක් පිටිය කැඳා වගේ නෙවෙයි වතුර ඇඳපු අකුරු වගේ තියෙන්නේ එනවා යනවා කොච්චර දෝ ඒ නිසා මේවට නම් වණන් දෙන්න ගත්තොත් එහෙම මේ යන යන වලාකුළු වලට නම් කරන්න හදනවා වගේ වලාකුළු අපි නම් කරන්න ගත්තොත් උපතිත උපත ළමයෙක් වගේ උපෙන් සාධක ලියන්න ගත්තොත් ඒ වැඩේ හරියන්නේ නැහැ මොකද ඒ තරම් සීක්‍රයෙන් බලාකුළු වෙනවා යනවා. ඒ නිසා ඒකෙන් නෙවෙයි අපේක්ෂා කරන්න තියෙන්නේ. තමන්ගේ සතිය වැඩිවීමට මේක මේ ආධාරෝපකාර නම් සතිය අඛණ්ඩභාවය බලන්න තියෙන මේ මොකක්ද අවස්ථාව කියන එක ඇත්තටම අවස්ථාවක් කියන බැරිකමක් නෙවෙයි තියෙන්නේ. නමුත් ඒක බොහෝම අවස්ථානුකූලයි. පුද්ගලයන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන නිසා බොරුවට ඒ සඳහා වෙලා ගන්න එක එච්චර උනන්දු කර යුක්තක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් කරන විට ටික වේලාවකින් කකුල තබද්දී උකුල් ඇටේ සිට ධන ඉස පහළ කකුල ඇට සැකිල්ලමින් මට හැඟේ. දික් කිරීම නැවීම වෙන්නේ. දික් කරනවා තබනවා මෙනෙහි නොකොට සක්මන් කරයි. මේ නිවැරදිද කියා පහදා දෙන මේ නිල්ලමි. ඒ විදිහට තමන් කරගෙන යනකොට වැටහෙන අත්දැකීම් ටික අනුව තමයි කියන්න පුළුවන් වෙන්නේ හරි වැරදි බව මේ ඇට සැකිලිමෙන් හැඟේ කිව්වට භාවනාදී අපිට කොහොමද තියෙන හැඟෙන දේවල් නෙවෙයි දැනෙන අත්දකින අත්විඳින දේවල් ඒ නිසා ඒවා වැඩි වෙන ආකාරයට ගියොත් හරි නමුත් මේ මොන විදියෙන් මෙනේ කරත් Tamante පය තැබීම අත්දකින්න බැරි නම් අත්විඳින්න බැරි නම් තාම අරමුණ හිතයි ඇසුර මදි. මූණට මූණ දාලා තිනවා මදි. නිසා නිවැරදි නිවැරදි බව දැනෙන්නේ Tamanට අරමුණේ <coughs> ස්වභාව ලක්ෂණ ගති භාව වැටෙන තරමට තමයි ඒ නිසා ඒකට පුළුවන් තරම් අරමුණ ඉදිරිපත් වෙච්ච හැම වෙලාවෙම බලන්න ඕනේ කොච්චෙක් දුරට Tamanට ඒ ස්වභාව ලක්ෂණ බලන්න පුළුවන්ද කියලා ඒ ස්වභාව ලක්ෂණ වල කියන ඕජාව කියලා ධර්ම ඕජාව ආහාරයක් ගන්නකොට ඇඟට ඕජා වුණා ගන්නවා වගේ ඉතින් එහෙම ඕජා නැති ආහාර කොච්චර කෑවත් ඇඟ වැඩෙන්නේ නැහැ. ඒ වගේම අරමුණේ ඒ භාව ලක්ෂණ සබහ ලක්ෂණ දැක්කත් නැත්නම් භාවනාවේ උනන්දු අඩු වෙනවා ඕජාව අඩු වෙනවා. කෞටින ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී නාම රූප ඇතිවීම හොඳින් නැතිවීම හොඳින් පෙනේ. පය ඔසවන විට එය ඇතිවීම නැතිවීම ප්‍රකට වේ. තබන පයද වේගයෙන් වෙනස් බව දකි. මේ මෙනෙහි කිරීමෙන් තොරව දැනෙන දෙකීමේද මෙය නිවැරදි සක්මන් කිරීමක්ද ඒක නිසා සතිය හොඳට අරමුණත් එක්ක වැඩි වෙලා පවත්වන්න පුළුවන් නම් උත්සන්නාසන්නව පවත්වන්න පුළුවන් නම් නිවැරදි කියන්න පුළුවන්. ඒ නිසා දිගට මේ විදිහටම කරන්ඩ හැකිතාක් මේ ඇති වෙන්නේ නැති වෙන්නේ මොනවද කියන එක. සක්මන් භාවනාදී නාම රූප ඇතිවීම නැතිවීම පෙනේ. මේ නාම රූප කියන පොතේ සඳහන් කරලා තියෙන එක Tamanට වැටෙන්නේ මොකද්ද කියන එක මේකේ ඇතුල් කරලා තිබ්බනම් එතකොට පය ඔසවන විට එහි ඇතිවීම නැතිවීම ප්‍රකට වේ. තබන පයද වේගයෙන් වෙනස් වෙන බව දකි. එතකොට මේ වේගය වෙනස් වෙනවා කියන එක මේ ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා කිව්වට මොකී ඇතිවීම නැතිවීමද කියලා මේක කියවෙන්නේ නැති නිසා ඉදිරිපත් කිරීම නම් දෝෂ සහිතයි. නමුත් මේ හේතුව නිසා අරමුණේ හිත හිටිනවා නම් සමීපව උනන්දු කරවන්න කියලා මේ දිගටම කරගෙන යන්න උනන්දු වෙන්න කියලා උපදේශයක් දෙන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ මම පිම්බි මැකිලිම කරන විට ඉක්මනින් එය නොදැනී යයි. හිතවිලි නොමැතිව බොහෝ වේලාවක් සිටීමි. හිතවිලි වරින් වර පැමිණේ. එවිටද නොකැටි සිටීමි. නමුත් කීපවරක් හිත නොසන්සුන් වේ. අතීත සිද්ධි හිතර ගලායේ. මම ආපසු අනුන්ටම යෑම සුදුසුද පිට මෙවිත කුමක් කළ යුත්තේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි ඉල්ලා සිටිමි දවසකට වරක් පමණ පරියන්කේදී මේ සිදුවේ එසේම සතුන් නාසයට ඇතුල්වන්නාසේද කැසීම යකපුර ඇතිවේ මේවට නොගැටී සිටිමි නමුත් සිත නොසන්සුන් වේ මෙට කුමක් කළ යුත්තේ ගෞරවයෙන් ආයද සිටිමි ඒ නොසන්සීමේ නොසන්සුන් වීම එනකොට නොසන්සුන් වීමක් වශයෙන් මෙනෙහි කරන්න. ඒව නාම ධර්ම අර අස පිම්බි මැකිලිම කිව්වත් සත්ව යන වගේ කිව්වත් ඒව රූප ධර්ම. ඒ රූප ධර්ම නැති වෙනකොට හිත ඒ බැසගන්නේ නාම ධර්ම දිහාවට මතුවෙන ආකාරයෙන් මෙනෙහි කරන්න කියනවා. නොසන්සුන් කර්ම, නිදි මත, කම්මැලි ඒකාකාරීකම ඒ ඉනේන ස්වරූපයෙන් මෙනෙහි කරන යනකොට හිත ඊට වැඩිය රූප ධර්මට වැඩිය assume නාම ධර්ම වලට වරින් වර වරින් වර පුරුදු වෙන්න අවස්ථාව ගන්න බලා වෙනවා. ඒ නිසා මතුවෙන ස්වරූපෙ මෙනෙහි කරන්න කියන එකයි කියන්නේ. කරු ස්වාමීන් වහන්සේ මම නින්දට පෙර මම නින්දට පෙර පිම්බීම හැකිලිම කරන්නේ. එසේ භාවනා කරන යනට මගේ ශරීරයට ඇතුළත ඇතුළත කඩා වැටෙන්නාක් මෙන් විය. මගේ ශරීරය ඇතුළතට කඩා වැටෙන්නාක් මෙන් විය. කෑලි කෑලි කෑලි ඇතුළට වැටෙන ලෙස ඇඟුනි. අත්පා දෙස බැලු විට එසේ කෑලි බුරුල්ලුවේ ඇතුළට වැටෙන ලෙස දැනුනි. මේට නුගැටි නිරීක්ෂණය කළෙමි. මෙසේ වීම මාස මාසයකට පෙරද මට සිදුවේ. ටික වේලාවකින් නිශ්චල විය. මා කලියොත්තු කුමක්ද? කරුණාකර පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඉතින් මේක දිගට කරගෙන යන්න නැත්නම් නිදාගන්න එකයි තියෙන්නේ. දැන් නිදාගෙන ඉන්නකොටදී මේක බල බල ඉන්න පුළුවන් නම් දිගට මේ යන ක්‍රමයට යන එකයි තියෙන්නේ. හිත හොඳට සන්තුෂ්ණුනොත් එහෙම නිින්දයයි. ඉතින් ගොඩාක් ඒ වගේ තියෙන්නේ ඇත්තටම නිවැරදි දිශාවට හිත යොමු වෙලා තිනවා. නමුත් අවාසනාවන්ත විදිහට මේක හරිද වැරදිද කියන සැකේ සහ සද්ධාවේ අඩුකමයි මේ ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන එක එච්චරම වැරද්දක් හෝ මේ තද බල වැරද්දක් විදිහට කියන්න බෑ. නමුත් මේ මේ ඒ විදිහට ශ්‍රද්ධාවේ අඩුවීම සහ සැකය නීවරණයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවට වෙන්න දෙන්නේ නැතුව ගත්ත ගැම්ම දිගට ගෙනියන එක තමයි ඇත්තට මේ ප්‍රශ්න පිළිතුරු වැඩ වලින් අපි බලාපොරොත්තු වෙන්නේත් ඒකයි. ඒ සැක නැතුව මඟුල්දල් කඩාගෙන ඉදිරියට යන්න ධෛර්යය දෙන එකයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි අපි විනාඩි 45ක් විතර කාලය අරගෙන තියෙනවා. තවත් එහා සමාන කාලයක් ඉදිරියපත් වෙලා තියෙනවා. ඒක නිසා මම නැවතත් මතක් කරනවා මම අර ඉස්සලා ප්‍රශ්න වලට අංග සම්පූර්ණ නැතු නිසා මම ඉල්ලීමක් කරා පුළුවන් නම් මේ ප්‍රශ්න වලට ඒ කොට සම්පූර්ණ කළ දෙන්නේ කියලා ඒකත් නැවත මතක් කරන්න එහෙම නැත්නම් වෙන කිව යුතු කළ යුතු ප්‍රශ්න තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා සිටිනවා you can use the, the mic so that it will be better in recording um I have a question that during the time when I concentrate on uh, breathing, it appeared that I do need to take deep breathing, which generally I don't think I need it. But anytime when I concentrate on that part, it always seemed like I need more breathing. I was about to run out of breath. What is that problem? Uh, even then if it is uh, breathing, deep breathing happening automatically, no problem, it is uh, natural. But if we are making it forceful in order to experience better, that is wrong. You must not do force breathing. But in the breathing, sometimes you feel like taking a long in-breath. So that is natural. It's a very good sign of a settlement. When your mind, the mind and the body settling, uh, once in a way you take a long breath, that does not uh, disturb yourself and it is something happening. So it is just to understand it's a, it's a body knowledge, body is now slowly, slowly settling down. But uh, in order to make the experience uh, prominent, if you are going to do forced breathing, you will end up with headaches. So therefore it is not being recommended. Okay, අපට මට විතරක් නෙවෙයි අපි දැන් මෙහෙ ඇවිල්ලා භාවනා කරනකොට අපිට හොඳට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපේ ආරාමවලදී අපේ ආරාමේදී ඇත්තටම අපි ඉන්න ආරාමේ අපේ හුඟක් නිදහස තියෙනවා. බාහිර අයගෙන් අමතංගෙනුත් අපිට කරදරයක් නැහැ. වෙලාවක් තියෙනවා නිදහසක් තියෙනවා. අපි ඒකට කාලයක් ගන්නවා. ඒ වුණත් මේ වගේ භාවනාව කරගෙන යන්න වෙන්නේ නැහැ. මොන අපි පරයන්කේ වාඩි වෙලා හිටියත් අරමුණ ස්මරණ දිහාවට හරියට කෙරෙන්නේ මොකද්ද එකක් වෙනවා. ඒ <laughs> භාවනාව කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. සමහර වෙලාවට අපි පැය 5 පහ එක දිගටම හිටියත් භාවනාවක් කියලා කරන්නේ නිකන් එක්ක නිින්ද යනවා එහෙම නැත්නම් මොන මොන හරි සිතුවිලි ගොඩාක් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා යනවා භාවනාවක් කරන්නේ ජනේ මහාන වෙන්න ඉන්න පැවිදි වෙන්න ඉන්න කට්ටිය බය කරන එකයි කරන්නේ. <laughs> දැන් මහාන වුණාට පස්සේ ඔක්කොම හරි දැන් විවේකයන් වෙලා දෙඤ්ඤන් කියලානේ යන්නේ. ගියාට පස්සේ ඔන්න ඔය ටික තමයි වෙන්නේ. එතරයි කියන්න තියෙන්නේ අපිට කය පැවිදි කරන්න පුළුවන් වුණාට මේ හිතේ තියෙන මේ භාවනා ශක්තියකට පවත්නවා කියන එක තන්නේ කරම බාහිර පරිසරය මත රඳා පවතින දෙයක්. කල්යාණ මිත්‍ර ආශ්‍රය මතයි තියෙන්නේ. අපිට විවේකයේවත් නැත්නම් නිශ්ශබ්ද පරිසරයේවත් නැත්නම් කමටහනවත් බනවත් ඔය මොනම හම්බ වුණත් මේ භාවනා මූඩ් එක නැහනේ. ඉතින් තන්නේ කර අරකනේ වහකෑ වගේ කියලා හිතන. දැන් ඔක්කොමත් මේකට න්‍යාය විදන් ඒක කෙරුවට කෙරෙන්නේ නැහැ. ඒ නිකන් අපි කියනවා ඇවිලෙන්නේ නැහැ කියලා. නගුල මේ හානකොට හීය ගොඩාක් පුරන් කෙටිලා තියෙනවනම් නගුල ඇවිලෙන්නේ නැත්නම් ගොනා කොච්චර ඇද්දත් නිකන් මතු පිට ලෙස්ස ලෙස්ස යනවා පොළොව කැඩෙන්නේ. ඇවිලෙන්නේ නැහැ. ඒකට කියන්නේ නගුල ඇවිලෙන්නේ නැහැ. ඇවිලෙන්නේ නැතුව කොච්චර කෙරුවත් ඔය යත්තක ගානකොට යත්ත කට්ට හොඳට ගෙවිලා නැහැ. ගෑවිලා නැත්නම් ගෑවෙන්නේ නැහැ. ඔය නිකන් මතු පිට යනවා. අනේ වගේ දෙයක් වුණාට පස්සේ ඒකට මොනම උත්තරයක්වත් නැහැ. ඉතින් ඒක ඒ කියන්නේ මේ එවැනි පරිසරයක් ඇති කරනවා කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. එනිසා පරිසරයක් ආව වෙලාව උපරිම ප්‍රයෝජන ගන්නවා. අර ඒ අවශ්‍ය පරිසරය ඇති කරන එක ඒක ඉතින් හරි අමාරුයි. සමහර ඇත්තෝ ඉන්නවා යත්තන්ඩ පරිසරේ නමලා ගන්න පුළුවන්. නමලා වශී කරලා ගන්න පුළුවන්. ඒ අවශ්‍ය ভাইබ්‍රේෂන් එකට ගන්න පුළුවන්. ඉතින් ඒක මේ බෝසත්ත්වයන් වහන්සේලාට එහෙම තියෙන ශක්තියක්. කොහේ ගියත් පරිසරය Tamanට නතු කර ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒ වගේ ශක්තියක් ගන්නෙත් ওই වගේ වෙලාවක අත නෑර දිගට භාවනා කිරින්නේ. අත නෑර දිගට කරන්න ඕන ප්‍රතිඵල සඳහා නෙවෙයි. කරත් මම දිගට කරනවායි කියලා. ඉතින් ඒවට මේ සප්පයි භූමි තියෙනවා. සප්පයි පරිසර තියෙනවා. ඒ ඒක ඒකට ගේජ් එක දාලා ෆීලර් එක දාලා බලලා ඒක තෝරගන්නවයි කියන එකත් ලීසි නෑ. හම්බ වෙන්නේ නෑ. තේරුණාට පස්සේ උපරිම වැඩ ගන්න එක සම්පූර්ණ අවස්ථාදී අවස්ථාවාදී වැඩක්. ඒක නිසා මේ නිතිපතා කිරිල්ලෙන් එහෙම නැතුව ඒ වගේම පිරිසක් එකතු වෙලා වැඩ කරගෙන යෑමෙන් තමයි දැන් ඔය කර්ණිමිත්ත සූත්‍රයට මුල් වෙච්චි අවස්ථාවේදීත් ඒ පිරිස වස්සමාදන් වෙලා වැඩි කරන්න ගියාම নানা ප්‍රකාර බිහිසුණු දේවල් පෙනීලා බය වෙලා පස්සේ කොහොමලා ගිහලා ਸਰවඥාන්සයට වාර්තා කරනවා මොන විජයෙන්වත් භාවනා හරියන්නේ නැහැ කියලා. ਸਰවඥාන්ස කියන එතෙන්ඩම ගිහිල්ලා ඒ සියලු දේවල් වලට මෛත්‍රී කරලා දිගට කරගෙන යන්නයි කියලා පෙරදක්මක් ඇතුව රුචන්සි දැකලා මත හැම තැනකදීම ඒක ඒ ඒ ভাইබ්‍රේෂන් එක ගන්න බෑ. ভাইබ්‍රේෂන් එක එන්නේ නැහැ නැත්නම් අපි කියනවා මූඩ් එක එන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඇති කරගැනීම සඳහා එකයි කරන්න තියෙන්නේ අප්‍රතිහතව අපි කියන්නේ මේ මන්ත්‍ර ජප කරනකොට මන්ත්‍ර සිද්ධි වෙන්න ඕනේ. මන්ත්‍ර කිව්වට හරියන්නේ නැහැ. සිද්ධි වුණාට පස්සේ තමයි එක සැරයක් කියපු ගමන් වැඩ කරන්න පටන් අරගන්න. ඉතින් ඒක හුඟහක් ඔය මේ කාර්යබහුල ගිහියැත්තෝ මේ හරියට හිතාන ඉන්නවා මේක ඔක්කොම හරියයි අපිට වැඩ නැතිව පැත්තකට උනාම කියලා. නැත්නම් පැත්තකට වෙච්ච පමණින් ඒ ප්‍රශ්න විසඳෙන්නේ ඒ භාවනා සිද්ධ වෙන තැන සමන සිද්ධ තැන තමයි යෝගි වෙන එක ඒ මේ පරිසරයේ ভাইබ්‍රේෂන් කියන එක හරි අමාරුයි ගන්න. හැබැයි ඒක තදිම බලපාන්නේ හිත හොඳට ශක්තිමත් නැති කෙනාට තමයි ඒ නිකන් පාවෙන තත්ත්වයක් තියෙන්නේ. හොඳට හිත හදාගත්ත එක්කනට පරිසරයේ අඹරවගෙන තමන්ගේ හැටියට හරියස්සගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා කීප දෙනෙක් එකතු වෙලා නිචිපතයි කියන්නේ එහෙම කර කර ඉන්න වෙලාවේදී කොච්චර හරියනටත් කලහතුරකින් හරි හරියන වෙලාවක් ආවොත් ඒ හරියන වෙලාවට හරිගිය පරියන්කේට ඉස්සරලා ඒකට හේතු බූත වෙච්ච සාධක කරුණු සලකා බලලා ඒ කරුණු නැවත නැවතත් උපයාසපයා දීමේ හරියන්න තියෙන අවස්ථාව ඇති කර ගන්නවා මිසක බලෙන් අතුර ගන්න බෑ. ඒකට කියනවා සමාධිස්සච නිමිත්තක් ගහයි යෝති කියලා. ඒ හරියන වෙලාවේ තමන් කොයි දිශා බලාද වාඩිලා හිටියේ නාලද ගියේ භාවනාවට සක්මන් කරලාද ගියේ ආදි වශයෙන් පරිසර සාධක ගැන හොඳ සැලකිලිමත් තියෙන හොඳ සංවේදී භාවයක් තියෙන්න ඕනේ අනිත් එක මේ ඒ වගේ භාවනා හරියන්නේ නැති එකේදී ඒ ඔය චෝදනාව නැත්නම් මැසවිල්ල ඔය කංගින්දිර ගියාම ගොඩක් වෙන්නේ ඉඳගෙන කරන භාවනාව සක්මන්ට හරියනවා සක්මනේ එහෙම හරියන්නේ නැහැ කියන දෙයක් ඇත්තේ නැහැ මම නිතිපතා සක්මන් කරනවා නම් ඒකෙන් අර පරියන්කේ සාර්ථක වීමට අවශ්‍ය මානසිකත්වය හදා ගන්නත් පුළුවන්. පරිසරය හදන්න පුළුවන් ගතියකුත් තියෙනවා. සක්මන සෑහෙන දුරට තමන්ට නතු කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. වෙන විදිහකට මම කියනවා මේ භාවනාවේදී සැලසුම් කරලා තියෙන්නේ සතිය නෙවෙයි සමාධියට සැලසුම් කෙරුවොත් ඔයගේ බලාපොරොත්තු සුන් වීමක් වෙනවා. සතිය නම් සැලසුම් වෙලා තියෙන්නේ මට මෙතන කරන්න බෑ මෙතන පුළුවන් කියලා ඒක තොරතුරක් වෙනවා. නිසා පුළුවන් තරම් තමන්ගේ අවධානය සත්‍ය වගේ චෛතසිකයකට තියාගත්තොත් පශ්චාත්තාප වෙන්න තියෙන ඉඩ අඩුයි. මෙතන හරියනවා මෙතන හරියන්නේ නැහැ. දෙකම කරුණු. ඒ කියන්නේ හරියන්නේ නැහැ කියන එකත් තොරතුරක්. නමුත් මේ ඉල්ලන්නේ මේ අඬන්නේ සමාධියට කියලා මම කියන්නේ. ඒක නිසායි ওই මැසවිල් එන්නේ කියලා මම කියන්නේ. අධිය තියෙනවා අඩු ගන්න මෙතන තියෙනවා මෙතන හරියනවා මෙතන හරියන්නේ නැහැ කියලා හරි දන්නවනේ. ඒ දන්නේ සතියේ. හැබැයි ඒක ඒ සතියෙන් දැනුණට ඒ සතිය උනන්දුකාරකයක් නෙවෙයි. සතිය ධෛර්යකාරකයක් නෙවෙයි. ඒක Taman ධෛර්ය කරලා ගන්න ඕනේ. සමාධිය නම් තමා විසින්ම උනන්දු කරන ධෛර්ය කරගෙන යනවා. ඉතින් ওই ටික තමයි මේ මේ සියයට සැලකිල්ලට ගන්න තියෙන්නේ. මට මතක නෑ මොකක්ද ඒ සූත්‍රය කියලා. ඒකෙදී ඒ මම හිත මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් සරුවත්තරනාංශේ දේශනා කළා තියෙනවා. ඒ භික්ෂුවක් වශයෙන් ගියාට පස්සේ එතනදී තිබුණු සීල කැඩෙනවා නම්, තීන සමාධිය දුර්වල වෙනවා නම්, තීන ප්‍රඥාව දුර්වල වෙනවා නම්, කොච්චර දායකයා හොඳ වුණත්, කොච්චර සීනාසනය හොඳ වුණත්, කොච්චර සිවුර හොඳ වුණත්, එයාට කියලා මම ගෙනාපෙකවත් මට බැරි නම යනවා යන්න කියලා යන්නේ කියලා. ආයේ මේ ඒ සීනාසන පින්නපාත චීවර නෙවෙයි බලන්න තියෙන්නේ ගినాපු ඒ සීලේ සමාධි කැඩෙනවා නම් කියලා. ඒතිෙද්දී මේ ගුරුවරයා කියනෝනේ යන්න එපයි කියලා. දායකය කියනවා යන්න එපයි කියලා රෑ යන්නයි කියලා තියෙනවා සරුවත් යනවා. නොකිය රෑ පිට වෙලා යන්නයි කියලා තියෙනවා අපි මේ පැවිදි උනේ කවුරුත් නලවන්න නෙවෙයි. නමුත් යම් ආකාරයකට තමන් හිටපු සමාධිය ගිනාපු සතිය මේ සීලේ වැඩෙනවනම් සමාධිය වැඩෙනවනම් ප්‍රඥා වැඩෙනවනම් ඒතිේදිත්තේ දායකය කියනවනම් ඔබ ඵලයන් යන්න කියලා. ඒතිේදිත්තේ ගුරුවරයා කියනවනම් ඵලයන් යන්න කියලා වැඳලා කියන්න කියනවා. මට දෙන දඬුවමක් දෙන්න මට මෙතන ඉන්න දෙන්න ඕන. කඳ දුන්න නැතුණත් කමන්නේ නැහැ. මට සිවුරු නැතුණත් කමන්නේ නැහැ. මට දීනාසලයක් නැතුණත් කමන්නේ නැහැ. මට ඉන්න දෙන්නයි කියලා අර Taman තුල තිවිච්ච සීල සමාධි ප්‍රඥාවේ වර්ධනය පේනවනම් වැටිලා හරි යැපෙන්නේ කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒකෙන් පෙන්වන්න තියෙන්නේ අපේ ජීවිතේ පැවිදි ජීවිතේ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ තමන්ගේ ත්‍රිවිධ ශික්ෂාවේ වර්ධනය සීලය අධි සීලයක් සමාධි අධි චිත්ත භාන අධි චිත්ත භාවනාවක් වීමක් ප්‍රඥා භාවනා ආදි ප්‍රඥාවක් වෙනවනම් ඕන කැපකිරීමක් කරලා ඉන්නේ කියනවා. නමුත් ඒ ඊට වැඩි අඩිය ඉඳගෙන කියන්න පුළුවන් සතියෙන් ගත කරනවා නම් Tamanටම ටික කාලෙකින් දැනගන්න පුළුවන් දැන් මෙහි හරියනවා එතන හරියන්නේ නැත්තම් මේ හරියාමට මෙහි තියෙන ආසන්න කාරණා මොකද්ද හරිනවන්න ඒ තියෙන ආසන්න කාරණා මොකද්ද කියලා දැක් ගන්න පුළුවන්. ඒක දැක ගන්නකම් ඉතින් ඉවසිල්ලෙන් දෙකේම යොද යොදා බලන එකයි තියෙන්නේ. වෙයිට යටින් මොකද්දෝ ප්‍රශ්නේ මොකද්දෝ වෙන මේ යථාර්ථයක් හෝ යථාර්ථයක් තියෙනවා වගේ මට පේනවා ප්‍රශ්නේ. එහෙම ගන්නද? ඈ? එන කාස්. එන ඔච්චර ඒක තමයි ඇත්තට සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒකයි සමාධියට තියෙන කෑදරකම තමයි ඔය ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒක සාධාරණයි. මොකද හේතුව සතියෙන් සාධාරණීකරණය කරාට සතිය හරි නිකන් සුදු පාම්පෙත්තක් වගේ. ඒකේ නෑ කිසි බැටරුත් නෑ, ජෑම්නුත් නෑ, චීස්නුත් නෑ, සුදු පායි කන්න කවන්න බෑ. සමාධිය එහෙම නේ හොඳට සැන්විච් වෙලා තියෙන්නේ. ඒක කනකොට ඒ ඇපිටයිට් එක ඇති කරගෙන ඇති කරගෙන යන ගතිය තියෙනවා. වීර්යය එහෙම නැහැ. මස්ලේ නැතියට බලුලේව කන්නේ තමයි. ඒ අදත් කඩාගෙන කාගෙන යන එකයි තියෙන්නේ. ඒ බුරුම සංස කියන්නේ මේක තන්නේ කර සුදු පාම්පෙත්ත පුළුවන් නම් කාපම් බැරනම් කාපම්. එච්චරයි. වෙන මොන කරන්නේ? ඉතින් ඒක නිසා මේ සමාධියේ තියෙනවා යථාර්ථයට මුහුණ දෙන ගතිය කට්ට කන ගතියක් තියෙනවා. කට්ටට කට්ටමයි ගහලා තියෙන්නේ අල්ලගෙන යන ගතියක්. ඉතින් ඒකට අර දිගට යන්න බැරි වුණොත් තමයි සමාධියෙන් ටිකක් දාලා ටිකක් මේ කාලවට්ටම් කරගෙන විනෝදාංශයක් කරන ආය සමාධිය ප්‍රඥා සතියර දාලා මට්ටම් කර කර මට්ටම් කර යන්නේ. ඒක හරි අමාරුයි ආධුනිකයට. නමුත් ටිකක් කල් ගියාට පස්සේ තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා හැමදාම නත්තල් නෑ. පුළුවන් වෙලාවේ ඒ ටික කරගෙන අනික් වෙලාවට අරගෙන යන්නේ. ඒක මම අවස්ථාව කරගත්තේ ඇත්තට උගව දෙනෙක් හිතනවා මේ තමන්න භාවනා හරියන්නේ නැත්නම් මේ විවිකේ නැතිකම නිසා එහෙම නැත්නම් වගකීම් බාර නිසා ඒ වගේ එක එක කාරණාවකට මොනම හේතුකින්වත් මේ සමාධිය භාවනාව ඒ හේතුවකට ආසන්න එක හේතුවකට සම්බන්ධ කරන්න බෑ හේතු රාශියක් තියෙනවා ඒ හේතු රාශියේ පදම කියලා කියන්නේ සම්පූර්ණ හම්බයක් හරියන්න පුළුවන් වරදින්න පුළුවන් භික්ෂුන් වහන්සේලා කතා කරන්න ගියත් භික්ෂුන් වහන්සේලාටත් ඕක තමයි කියන්නේ මේ ආරණ්‍ය හදාගෙන පැවිදි වෙන්නේ භාවනා කරන්න තමයි. හැබැයි ඒක දඟ ගයක්. ගිය ගමන් කවදාවත් භාවනා කරෙන්නේ නැහැ. තමන්ගේ තැනට යනකොට භාවනා කරෙන්නේ නැහැ. මොකද මේ ඒකේ ඇති කරලා තියෙන පරිසරය ඔක්කොම අර අවශ්‍ය ভাইබ්‍රේෂන් එක නෙවෙයි. ඉතින් නිසන් වනේ එදා ඉඳලම ලොකු සාංශික අදහස තිබුණේ මේක නිකන් කටුකොහලක් කරගන්න එපා, වැඩ පොලක් කරගන්න එපා. පුළුවන් තරම් මේකට එනකොට භාවනා කරන්න හිතෙන වාතාවරණයක් ඇති කරගන්න ඕනේ. බාහිර දෙකට මේ නිසා විවස්ථාවේ ලියලා තියෙනවා ඒකට සුදුසු පරිසරයකින්ද මේක සකස් වෙන්න ඕනේ කියලා. ඒ සුදුසු පරිසරය තමයි බුදුරජාණන් වහන්සේ පතිරූපදේශ වාසිය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. මේ පතිරූපදේශයේ උනේ හිටියේ නැත්නම් මොන හේතුවකින්වත් අපේ ශක්තියෙන් ඇති කරන්න බෑ. අපිට තියෙන්නේ පතිරූපදේශයට යන්නේක. තම්බි කන්ද ගාවට යනවා මිසක කන්ද තම්බි ගාවට එන්නේ නැහැ. මේ පතිරූපදේශය දැක්කනේ සියල්ල අතහැරලා දාලා ඒකට යන්නේක තමයි කරන්නේ. Bante. Um, generally, meditation can be done in four positions, right? Standing, sitting, walking, and lying. How come we only emphasize two, not the other two? Uh, the emphasis, emphasis on the sitting and walking is basically for the beginners. Um, there, there some reasons are there because uh, when you are uh, trying to meditate in the lying down position, the inclination is to fall into sleep, sloth and torpor. Therefore, beginner who has no much of control about that, easily succumbs sleeping. And uh, while walking, while standing, uh, the maintenance of the posture is very difficult. Uh, whenever the, you are imbalanced, you will sway up and down or fall down. So therefore these two are not being recommended. But uh, uh, those who have the problem of sleepiness in sitting meditation, sometimes recommending recommended uh, for standing meditation. And the sleeping, you can use the normal sleeping hours or sleeping time uh, and be mindful at that time. But don't go for sleeping posture, but whenever daily you are going for bed, going to the bed in the just before sleep, you can make use that time for sleep uh, meditation. So therefore sitting and walking is basically recommended for beginners. When you are becoming familiarized or full-time meditator, all the other two postures also you can try. Specifically when you are uh, being mindful at the day-to-day -day activities, all the other, for all the postures are uh, treated equally. Only the sitting and walking, uh, specifically in the intensive meditation and whenever you have free time in your busy day-to-day -day work, uh, you assume sitting or walking. But whenever you are become skillful, in uh, day-to-day -day activities. Mindfulness in the day-to-day -day activities, irrespective of the posture, you try to be mindful. Specific position for? Uh, the, for example, if you are uh, really fallen sick or if you are recovering patient, that is the only option you have. But the other one is daily you are going to sleep. So once you go into the bed, you can just use the irrespective of the posture. You may be in lying down position, still you can be mindful. You can be contemplative on the uh, primary object. So likewise, no formal approach, but informally you can make use of mm, Basically, yes. Uh, but if you are training with rising and falling, or if you are trained with the sitting posture, sitting, sitting, there you can consider it as a lying down. එනකොට භාවනා කරගෙන යනකොට පොඩ්ඩක් තව ලංකල කතා කරමු. කෙනෙක් භාවනා කරගෙන යනකොට ගොඩක් හිත විසිරීලා කියනවා අපිට කොහොමද මේ වගේ. නැත් හිත ආරමුණකට ගන්න බැහැ නම් ආනුපාන සතියේ ඒ වගේ හිත දිහා බලනකොට අපිට එන සිතිවිලි හඳුනගෙන වැඩියෙන් එන්නේ ආසන්නක සිතිවිලි වලින් නැත්නම් නරහ සිතිවිලිද කියලා හඳුනගෙන ඒ වගේ වැඩි පුර එන සිතිවිලි වලට රාගය වැඩියෙන් එනවා නම් අසුබ කර්මස්ථානය වගේ මෙනෙහි කිරීමක් තුළින් ඒ කර්මකට ගන්න හිම ගන්න බැරිද? පැහැදිලිව මේක තමයි අපි ওই චතුරාර්යක භාවනා හඳුන්ලා දීලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා තමන් අල්ල ගන්න ඕනේ තමන් මේ වික්ෂිප්ත භාවයේ ඇතිලා තියෙන හිතේ ආශාව වැඩි වීම නිසාද, ගැටීම් වැඩි වීම නිසාද, නිදිමත නිසාද, කම්මැලිකම නිසාද කියලා. ඊට පස්සේ ඊට අදාළ මේ උත්තරේ චතුරාර්යක භාවනා කරන්න පුළුවන්. ඒ වගේම ඇතුළත භාවනා කරනකොට හිතවිලි වික්ෂිප්ත භාවය වැඩි නම් හොඳම වැඩේ තමයි බාහිර අරමුණකට භාවනා කරන්න. ඇටසැකිල්ල දිහා බලාගෙන එහෙම නැත්නම් මේ අදිෂ්ඨාන කරලා කාමරයස් කරලා දානවා. එහෙම නැත්නම් ඇඳුම් පෙරදුම් ටිකක් හොදනවා. එහෙනම් මිදුල සුද්ධ කරනවා. ඒ වගේ ඇටෙන්ෂන් එක එළියට දාන්න ඕනේ. ඇතුළට ගණ්ඩ ගණ්ඩ ඇවිස්සෙන වෙලාවට. එතකොට නිකන් ඇටසැකිල්ලක් ඉස්සරහා බලාගෙන ඉන්නවා. ඒ වෙනත අර වගේ කෘත්‍ය කරනවා ඒක අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කර තියෙනවාගේ වික්ෂිප්ත වීම අනිවාර්යයෙන්ම යන්නම් අවස්ථාවල භාවනා දෙනවා. එතකොට ඇතුළත හිත ගත්තොත් මේක තවදුරටත් මීමැසිපදී වගේ ඇවිස්සෙනවා. එතකොට තමන්ගේ ගමන් මල්ල අරගෙන ඒ ගමන් මල්ලේ තියෙන මේ මගේ දැලිපිය, මේ මගේ දැලිපිය ගන්න ගල, මේ මගේ පෙරහංකඩේ, මේ මගේ තවිගේ කීකිය එළියට අරගෙන ඒව ගසලා තැම්පත් කරන්න කියලා. තැම්පත් කළා මල්ලත් ගසලා ඊට පස්සේ ආයෙත් අරවා තැම්පත් කරන්න කියනවා තීන තීන දේවල්. එතකොට අර බාහිර දෙයකට හිත යන්නේ. එතකොට හිතට හැසිරෙන්න පුළුවන් ඊට කඩ වැඩි නිසා, අටුගතිය නැතිකම නිසා ඒක උත්තරයක් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවල් වලට ප්‍රයෝගශීලීව බාහිර වැඩවලට හිත දාන්න ඕනේ. හැබැයි බාහිර වැඩේ ලොකු සංචින්න කාලිකව yaadena වැඩ අල්ලන්න එපයි කියලා. සීමිත වෙලා කී ඉවර වෙන වැඩක් වෙන්න ඕනේ. ඒකට Tamande එතන පොඩි පීරියඩ් එකක් විතරයි දෙන්නේ. ඒක දිගට වැඩේ ගියොත් වැඩේ ආසාවට ගියාම ආයෙ මිස් වෙනවා. නිසා දෙන්න ඕනේ වැඩේ සීමා කරන්න. මේ කාල පරිච්ඡේද වලට කඩන්න වැඩ පරිච්ඡේද කරන්න පුළුවන් වැඩක් දීලා ඒ වැඩි ඉවරලා ආයෙ කබ්බලක සලකා බලනවා තමන්ගේ හිත දැන් තිබුණට වැඩිය කර්මන්නේ වෙලාද වැඩකට ගන්න පුළුවන්ද කියලා ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඒක නිසා নানা ක්‍රමවලට මේ ගුරුවරු සමාජලාට ශිෂ්‍යව හසුරුවනවා ආයේ කාරණාව තේරුම් අරගන්න. එතෙන්දී කවදාකවත් පොගේට සලකලා බෑ. එක එකනට එක එක විදිහට උපදෙස් දෙන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තර අරමුණක් නම් අභ්‍යන්තරයේම හිත පීඩානි කිව්වොත් වික්ෂිප්ත වෙනවා. එතකොට බාහිරට දාන්න ඕනේ. නැත්නම් හිත කයට දාඩි දාන වැඩක් කරන්න ඕනේ. කය වෙහෙවන්න ඕනේ, කය වෙහෙසවන්න ඕනේ. වෙහෙසන කියලා කියන්නේ මේ මේ ස්වේදේ පිට නොවීම නිසා දාඩිය පිට නොවීම නිසා මේකේ යුරික් ඇසිඩ් එකතු වෙන්න ගත්තොත් ඇඟ ඇතුලේ ඒක හුඟක් වෙලාවට ඔය පැවිදුනාට පස්සේ සිද්ධ වෙන දෙයක්. ඇති වෙන්න ව්‍යායාම නැහැ. ඉතින් ඒකකොට ඒකතු වෙලා ඉන්න ඉන්න ඉන්න ඉන්න මේක නිකන් කටුකොහලක් වෙනවා. මොකක් හරි වැඩක් එළියට දාලා අතපය වෙහෙසෙන වැඩක් කරන්න ඕනේ. වැඩේ හැබැයි yaadන වැඩක් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ වැඩෙන් වැඩේට ඇදිලා යන්නේ නැති වැඩකින් කර කර කර කර පිළියම් කරන එක තමයි කරන්නේ. ඉතින් ඒක මේ පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. නැත්තම් විශේෂම ඔය භාවනාවේදී පවා මේ භංග ඥාන බය ඥාන ඒ ඒව එනකොටත් ඇතුළත වික්ෂිප්ත භාවය කරගෙනවා ධම්මොද්දච්චය කියලා. ධම්මොද්දච්ච කියන්නේ උද්දච්චේ පහළ වෙන්නේ භාවනාවෙන්මයි. ධර්මයෙන්මයි පහළ වෙන්නේ. ඒ ධම්මොද්දයිත විග්ඝහිත මානස කියන භාවනා ක්‍රමේදී ඒ යෝගාවචරය හොඳටම තේරුම් ගන්න වෙනවා අර අරමුණ දිගේ යන්න පටන් අරගත්තොත් දිගින් දිගට දිගින් දිගට දඟ කැට. කස කැවෙනවා. කරන්නම බෑ. ඉතින් එතකොට බුද්ධ ඥාන සඳහන් කරලා තියෙනවා පණිදාය භාවනා පණිදාය භාවනා කියලා භාවනා ක්‍රම දෙකක්. ඒ වෙලාවට පණිදිය තමන්ගත අරමුණ තමන්ගත නිමිත්ත තමන්ගත සංඥාව සම්පූර්ණම අවුල් වෙලා බලුවමනේ අධ්‍යා බලනවා වගේ බලන්නම බෑ හිත සම්පූර්ණයෙන් ඇවිස්සෙනවා එතකොට මේ එකඟතාවයක් ඇත්තෙම නැහැ සම්පූර්ණ නිකන් මුළු සබාවම කෑ ගහනවා සභාපති කියන දේ අහන්නේ නැහැ. ඒ සමතේකටපත් කරන්න බෑ. මොන විදියෙන්වත් සමතේකටපත් කරන්න බෑ. ඒ වෙලාවට සභාව කල් දාන්න ඕනේ. පාර්ලිමේන්තු කියන සභාව කල් දානවා කියලා ඒකල විනාඩි 5කට පස්සේ ආයෙන්න කියන. ඒ වගේ ඒ වෙලාවට අනිදාය භාවනාවක් කරන්න කියන ඔක්කොම පැත්තක දාලා බුදු ගුණ මෙනෙහි කරන්න කියන. ඒ කියන්නේ ශද්ධාවේ පිළිහිමක් නා. මෛත්‍රී භාවනාවක් කරන්න කියනවා තරහක් ඇවිල්ලා නම් ඒ වගේ භාවනා දෙක තුනක් දාලා අර විසිරිච්ච කය ගොනු කරන්න ඕනේ. ඒ ගුණ කරන්නේ මූල කර්මත්තේ රහරහ නෙවෙයි. අවස්ථානුකූලව ඒ වෙලාවේ ඇතිවෙච්චි වික්ෂිප්ත භාවයට ප්‍රතිනිධියක් වෙන්න ඕන. අනික් භාවනා ක්‍රමයක් දීලා කරගෙන යන්න වෙනවා. ඉතින් ඒකේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන කතාව ඒ විකුණී සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි ලොකු සංසිද්ධික තැනක බොහොම මේ දිගින් දිගට කියන ওই කාරණාව මේ එකම කර්මස්ථානයක් දිගේ යන්නේක මහා ලොකු දක්ෂකමක් නෙවෙයි ඒක අනිවාර්යෙන් විය යුතුත් නෑ අපි ඒක ගන්න සත්‍ය පවත්තන්න නමුත් සත්‍ය පවත්තාගෙන යනකොට තම තමන්ගේ අදාළ කෙලෙස් ඇවිස්සලා එනකොට සීරියා කයන වෙලාවට ඌට ඉද්දලා පෙදීනේ වෙන තාලයකට දෙනවා ඔඩ්ඩිමස් එන එනකොට තව තාලයකට දෙනවා ඒක ගම්බාර දෙයිය එනකොට තව තාලයකට දෙන්නේ ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නවා ඉතින් කොට්ටුවරවල පිට පිටිපැත්තෙන් පිටියල්ලෙන් ඉල්ලනකොට කොට්ටුවරව දැනගන්න ඕනේ ලේකොටුව දෙනවද උද්දෙන්න දෙනවද කුකුලා දෙනවද බය වෙලා නැගුණොත් පොවිලනට ගන්නත් බෑ ඔය ආපු පිල්ලිය පුරාවත් මරලා දාලා යනවා මේ සෙල්ලම නෙමෙයි මේක සෑහෙන මේ නරබිලි සැව්බිලි සෑහෙන දායකක් දෙන්න වෙනවා පාඩුවක් නැහැ මොකක් දුන්නත් එනවා ඔය මේ මේ පිටියල්ලෙන් ගන්න කිට්ටු පාත බඩු ටික තියෙනවා. බුදුහාමුදුරුවෝ දෙය තියෙන මේ බුද්ධ අනුසය මෛත්‍රී අශෝක මරණසති ලැස්තිලා තියෙනවා. ඒකට වැදගත් මම දකින වැදගත් දේ තමයි කොයි එකද දෙන්න ඕන කියන එක කනබල්ලන් ගහලා බෑ. මෙතනයි පිටපොට ගිහලා තියෙන ඒකට මේක උත්තර දෙන්න ඕන කියන එකට කවුරුත් තීන්දුව කරන්න බෑ. Taman දැනගන්න ඕනේ. ඒ නිසා Tamanම Tamanගේ එළෙඩේ, Tamanගේ වේදා, Tamanගේ රෝග නිర్ణය ඒක ටිකක් මේ ස්පෞසුතව විසඳාගත යුතුයි. හොඳයි එhmenan අපි විනාඩි 10ක් තියෙනවා නමුත් ප්‍රශ්න නැහැ කියන උපකල්පනයේ ඉඳලා මම යෝජනා කරනවා අපි මෙතනින් නැත කරනවා අපි නැවත හතරට රැස් වෙනවා ධර්ම අද තියෙන බණක් නේ ඔය ධර්ම දේශනාව සඳහා ඒ අතරමැද කාලීදී ගිලම්පසකට සහ ශක්මනකට වෙලා ලැබෙනවා ඒ නිසා අපි මෙතනින් ප්‍රශ්න පිළිතුරු වැඩසටහන સમાપ્ત කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි